තමයි මේ ප්‍රඥාවක් තියෙනවා අත්හැරීම නොයල්ම මිදීම යන වචන වැඩි දුරට පහදලි කියලා දැන කියලා ඉල්ලීමක් කරනවා මෙන්න මේක හොඳයි කාටත් තේරුම් ගන්න මොනවද අත්හරින්නේ නොයැලෙන්නේ මිදෙන්නේ මොනවද නොබැඳෙන්නේ නොවැළේ නොයැලෙන්නේ මිදෙයි මිදුනේ මිදුනේ මී දැනගනි නිබ්බින්දිත්වා විරාජ්‍යති විරාජ්‍යත්වා විමුක්තති විමුත් තස්මින් ආදි වශයෙන් විග්‍රහ කරලා තියෙනවා විමුක්තිත්ව විමුක්තාත්මේ පජානාති ආදි වශයෙන්. ඉතින් ඔය නොබැඳිනවා කියලා කියන්නේ කලකිරෙන්නේ නොවැළී කිය තමයි යෝගේ පොත්වල විග්‍රහ කරලා තියෙන්නේ. නිබ්බින්දති කියන වචනට උත්තරේ දියා තියෙන්නේ සිංහලට දියා තියෙන්නේ කලකිරෙනවා කියන වචනේ. නව නිබ්බින්දති කියන වචනේ නියම අර්ථය වෙන්නේ නොබැඳේ කියන එක වෙන්න ඕනේ. මම නම් දකින්නේ එහෙමයි. නොබැඳින්නේ නොඇලෙයි නොඇලින්නේ මිදෙයි. ගැළපීම නම් ඉන්නේ එහෙමයි. ඒ මොකද්ද මේ කියන්නේ? ලෝකේ ද්‍රව්‍ය වස්තු වලින් පැනලා යන එකක් නෙමෙයි බුදුරජාන් වහන්සේ පෙන්වුවේ. ද්‍රව්‍ය වස්තු වල චන්ද රාගය කියලා එකක් තියෙනවා. අවිද්‍යාවේ ක්‍රියාවලිය ඔන්නෝ චන්ද රාගය. ඒ වස්තුන් කෙරෙහි යම් චන්ද රාගයක් තියෙනවා. පංචස්කන්ධෙහි යම් චන්ද රාගයක් ඇද ඒ උපාදානයයි. පංච උපාදානස්කන්ධයයි ඒකේ දෙකයි වෙනසක් තියෙනවා. මොකද්ද පංචෝපාදාන පංචෝපාදානස්කන්ධයේ උපාදානය කියන්නේ මොකද්ද? පංචෝ පංචස්කන්ධෙහි යම් චන්දරාගයක් ඇද්ද? න පංච උපාදානස්කන්ධෙහි දිනා චන්දරාග කියලා කොටසක්. ඒක නිසා තමයි පංචස්කන්ධයේ පංච උපාදානස්කන්ධයක් උනේ. අන්නේ චන්දරාගය යම් කිසි දෙනක චන්දරාගයේ බැඳීම නතර වුණාද? අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි අසුභයි කියලා දැක්කට පස්සේ මේ පංචස්කන්ධයේ අයිති දේවල් එහි යම් චන්දරාගයක් තිබුණා නම් ඒ චන්දරාගයේ බැඳීම නතර වෙනවා. නිබ්බින්දති කියන தත්ත්වයටපත් වෙනවා. නොබැඳෙන தත්ත්වයටපත් වෙනවා. එහෙනම් උපාදානිය නැතුව උපාදානියනේ බැඳෙන්නේ. උපාදානිය හටගන්නේ මොකක් නිසාද? චන්දරාගය නිසා. චන්දරාගය අඩු වෙන්න අඩු වෙන්න බැඳීම අඩු වෙනවා. ඒ ඒ වස්තු වල තියෙන හිතෙන් තියෙන බැඳීමක්. ගතෙන් බැඳලා තියෙන එකක් නෙමෙයි මේ කියන්නේ. හිත බැඳෙනවා. ගතේ බැඳෙන එක නම් පනාගෙන කඩාගෙන බිඳගෙන යන්නත් පුළුවන්. දන්වැලකින් බැඳලා. හිත බැඳුන දාට නම් ලේසි වෙන්නේ නැහැ. කොච්චර ලෙහලා තිබ්බත් දුවන්න බෑනේ. හිත බැඳිලා. හිතේ බන්ධනේ ගතේ බන්ධනේට හුඟා දරුණුයි. බුදුරන් වහන්සේ බිඳින්න කිව්වන්නේ හිතේ බන්ධනේ. සසර සසර දුකෙන් නිදහස් වෙන්නේ හිතේ බන්ධනයෙන් බිඳුනහම. ওই හිතේ බන්ධනයෙන් නිසා තමයි යන්න ඉන්න බැරි පැනලා දුවන්න බැරි කොච්චර කිව්වත්. මොකද වෙලා තියෙන්නේ? යම් දෙයකට හිත වැඳුනහම අත්හරින්න බෑනේ. මොකද්ද අත්හරින්න බැරි? ඒ වස්තුව කෙරෙහි තියෙන තෘෂ්ණාව අත්හරින්න බැරි. එහෙනම් නොබැදෙන්නේ නොඇලී කිව්වේ මොකද්ද? තෘෂ්ණාවෙන් බැඳුන් නැත්නම් ඇලීම නතර වෙනවා. ඇලෙනවා කියන්නේ තෘෂ්ණාවෙන් ඇලීම. කොහොලලාටුව වගේ දෙන මේ භෞතික ඇලීම නෙවෙයි. හිත ඇලෙනවා. ඒ කියන්නේ උපමාවක්. ද්‍රව්‍යයක් ද්‍රව්‍යයකට ඇලෙනවා වගේ. හිත යම් දෙයකට ඇලෙනවා. ඇලෙන්නේ තෘෂ්ණාව එනකොට. අන්න ඒකේ ස්වභාවය. ඒ ඇලෙන්නේ නැත්නම් නොඇලෙනවා. නොඇලෙනවා කියන්නේ තෘෂ්ණාවෙන් යමකට ඇලෙන්නේ නැහැ. ඇල්ම නතර වෙනවා. ඇලීම නතර වුණාට පස්සේ මොකද වෙන්නේ? ඒ කෙරෙහි තියෙන බලාපොරොත්තු ඉවරයි. මම කියනකම් මගේ කියනකම් ඇලුම් කරනවා. කියනකම් නෙමෙයි කියන හැඟීම දෘෂ්ටිය තියෙනකම්. අන්නේ ඇලී දෘෂ්ටිය නැති වෙනකොට මොකද වෙන්නේ? එහිට තිබිච්ච ඇල්ම නතර වෙනවා. ද්‍රව්‍ය වස්තු තියෙන තැන තියෙනවා. මේ ප්‍රන්නේ තියෙන්නේ ඇලෙන එකයි. ඇලෙන එක නතර වෙන්නේ මොකද්ද? ඒක අසාරායකයා දැක්කහම වෙන දෙයක්. අත්හැරීම මොකද්ද? අත්හැරිනකොට දාලා පැනලා දුවන එක නෙමෙයි. චන්දරාගයෙන් ඒක අල්ලා ඉන්නේ. මේ මනසෙන් අල්ලන එකක් මේ කියන්නේ. අත්හරින්නේ. ගතෙන් අල්ලන ඒවා නෙමෙයි. ගතෙන් අල්ලන්න බෑ ලෝකෙ ගතෙන් ඇල්ලුවට කවදාවත්. ඒ බුද්ධිලා එතන වඳින්න බෑ. හිතෙන් අල්ලා ඉන්නකන් තමයි ප්‍රශ්නේ තියෙන්නේ. රාතන් වහන්සේ නම කල්ලාගෙන බැඳගෙන හිටියා ගිහි ගෙදරක දාගෙන වැඩක් වෙන්නේ නැහැ. උන්වහන්සේට හෙල්ලෙන්න බැරි වෙන්න අල්ලාගෙන හිටියත් වැඩක් නැහැ. උන්වහන්සේ ඇවිල්ලා නැහැ. උන්වහන්සේ අත්හැරලා. අත්හැරීම කියන්නේ හිතෙන් අත්හැරලා. හිතෙන් අත්හැරියට පස්සේ ගතෙන් කොච්චර ළඟ හිටියත් වැඩක් නැහැ. අත්හැරිලාමයි. අන්න ඒකයි මේ අත්හැරීම. දැන් මේක දන්නේ නැති අය පැනලා දුවන්න හදන කොහේ කොහේ හරි. අතහැරලා යන්න. දුක් කරදර දෙන දෙයින් ඈත් වෙන එක හොඳයි තමයි. ඒක නරක නෑ. හැබැයි හොඳ පස්සේ යන්නත් බලාපොරොත්තු වැඩි වුණොත් ඒකත් අසහනය. අනේ මට සැනසille ඉන්න නෑනේ කිව්වොත් එහෙම. සැනසille ඉන්නේ කල්ලා ගන්නවා. ඒකේ වැඩිපුර බැඳෙන්න ගියොත් එහෙම සැනසille නැති එක අසහනයක් එනවා. අනේ මට වහන වෙන්න නැහෙනි කියලා දැඩිව අල්ලගත්තොත්. ඒක අසහනයක් වෙනවා. ඒ මොකද? මහන වෙන්න ඕනේ ඒක අල්ලගින්. ඒක නැති වුණොත් ඒක අසහනයක්. දැවෙනවා තැවෙනවා. යථාර්ථයේ දකින්නට අල්ලාගන්නේ වෙයි තියෙන යම් දැවීමක් තැවීමක් කියනවා නම් ඒව අත්හරිනවා. ඊට පස්සේ මොකද කරන්නේ? හේතු තියෙනවා නම් නිදහස් වෙන්න ඒ අනුව ලැබෙයි. ලැබුණොත් නිදහස් වෙනවා ඒක ප්‍රශ්නයක් නැහැ. දැන දැන දුකේ ඉන්නේ නැහැ. හිතෙන් අත්හැරීම තමයි අමාරු දේ. නමුත් කරන්නත් පුළුවන් දේ. දැන් අපි කියනවා මෙහෙම දෙයක්. බාහිර දේවල් නම් අත්හැරලා පැනලා දුවන්න පුළුවන්. හැබැයි දැන් අත්හරින්න බැරි තව කෑල්ලක් තියෙනවා. ඒ මගේ වහනේ අත්හැරියේ. දැන් මම කියන ඒවා අත්හැරලා පැන්නේ කොහටද? පයින්නේ කොහටද? මගේ කියනකට වැඩිය හුඟා බලවත් මම කියන එකේ තියෙන ඒවා. ඉතින් මගේ දීපොළ මගේ ඊඩකලන් මගේ අඹු දරුවෝ මගේ නෑදෑයෝ මගේ අම්මා තාත්තා මම කියන එක ඒකේ මොනවද තිබුණේ? කේත් තිබුණා ලොම් තිබුණා නියපොත තිබුණා දත් තිබුණා හංගර තිබුණා වත් තිබුණා ආහාර තිබුණා ඇට තිබුණා ඇට මෙදුරු තිබුණා කෑලි 32ක් තියෙනවා. තවත් මොන මොනවා තියෙනවා පොඩි පොඩි අහුමුල වල ඒ ඔක්කොම මම කියන එකේ තිබුණා. ඒ මම කියන්නේ ගත්ත සංඥාවේ තියෙන මගේ ඒවා. මගේ කේස්, මගේ ලෝ, මගේ නියපොතු, මගේ දාත්, මගේ හම්, මගේ නහර, මගේ ඇට, මගේ ඇට මිදුළු. ඒ තව ක්‍රමයෙන් මගේ ඒවා. හැබැයි අර මගේ දීපල මගේ ඉඩ කරන් කිව්වට වැඩිය හරිය බලවත්. අර දීපලත් අතලා ඉඩ කරනුත් අදලා පැනලා දුවන්න පුළුවන් කැලෑවකට හරියි. කෙත්‍රියත් අත්තරියයි කපලා දාලා. හැබැයි ආයි වැඩෙනවනේ. වැඩන වැඩන ගන්නේ කප කපා ඉන්න ඕනේ. ඒකත් මගේ කියලා අල්ලගත්තා නැති ඒකත් ඇදෙනකොට හරි අමාරුයි. ඉල්ලොම් කපන්නේ ඇති එක තියෙනවා. නියපොතු කපනවා. ඇදෙන ඇදෙන එක. හැබැයි අහකට යන හරිය කැපුවාට තියෙන ඒවා ගලවන්නේ නැහැ නේ. ඒවත් මගේ නියපොතුනි. ඉතින් මගේ දත් ටික ගලවන්නේම නැහැ. ගැලවුණොත් එහෙම දුකයි ඒකට. ඊටත් අර අමාරුයි මගේ හංකඩේ. ඒක ගැලෙවොත් එහෙම ඉවරයි. ඊටතර එකක් තියෙනවා මගේ මස් ටික. ඒක ගැලෙවොත් එහෙම ඇට කොට විතරයි ඉතුරු වෙන්නේ. කොහොමද කරන්න බෑ. නහර ඇට ඇට මිදුළු ওই ටික එහෙම කොහොම ගලවන්නේ? එහෙනම් දේපොළ වලින් පැනලා ගියාට ඉඩ කඩන් වලින් පැනලා ගියාට අමුදරුවන්ගෙන් පැනලා ගියාට මගේ කියන බලවත් හරියෙන් පැනලා යන්න බෑනේ. ඒක අස්සෙමනේ. එහෙනම් ඒකේ මොනවද කොහොමද අත්හරින්නේ? වැඩියෙන්ම අත්හැරගන්නේ මම කියන එකේ තිබිච්ච. එහෙනම් මොකද්ද අත්හරින්නේ කොහොමද? ද්‍රව්‍ය වස්තු නෙමෙයි. ඒවට තියෙන චන්දරාගය. රාතන් වහන්සේ මම කියන එකේ තිබිච්ච සියලු චන්දරාගය දුරු කරපු නිසා දැන් අල්ලාගෙන මූ මරමු කිව්වත් උන්වහන්සේ නිහඬයි. ඒ මොහොතේ පිටි ගැහුවත් උන්වහන්සේ නිහඬයි. උන්වහන්සේ මගේ කියන එක මම කියන එක අත්හැරලා ඉතින් ඒ නිසා ඔක තේරුම් ගන්න ඕනේ අතහැරෙන්නේ නොඇලෙන්නේ මිදෙන්නේ දෘෂ්ටියෙන්. මම මගේ කියන හැඟීමෙන්. ද්‍රව්‍ය වස්තු වලින් අතහැරෙන එක හොඳයි. සූසු නම් පුළුවන් නම්. අද අපි උදේ වරුවේ ප්‍රශ්න සමූහයක් සාකච්ඡා කළා. අත්හැරීම නොඇල්ම මිදීම කියන මේ වචන වලින් පෙන්වන ආකාරයෙන් අත්හරිනවා කියන්නේ කුමක්ද නොඇලෙනා මිදෙනවා කියන්නේ කුමක්ද කියන එකයි විස්තර කළේ. යමක් පිළිබඳව චන්දරාගය කියලා කියන්නේ ඒක හරි වටිනවයි කියන අදහස මුල් කරගෙන මම කරගන්න මගේ කරගන්න තියෙන ආසාව. ඒකට බොහොම කැමතියි. මම මෙහෙම කෙනෙක් මෙහෙම තත්වයක් මට අයිති මේ පිරිස මගේ නැත්නම් මේ මේ ආකාරවන් ආව මගේ කියලා කියන්න මෙන්න මේ මේ දේවල් හරි සාරවත් වැදගත් කියලා කියන්න හරි ආසයි. ඒතර අන්නේ ආකාරයෙන් තියෙන හැඟීමක් තියෙනවා. මොකක් නිසාද? අනිච්ච දුක්ඛ අනාත්ත අසුභ කියන මෙන්න මේ කාරණාවන්ට දාලා බලාපොරොත්තු නැති නිසා අපිට ඒවා වටිනාකමක් එනවා. ඒක අවිද්‍යාවේ හැටි කිව්වේ ඔන්නෝකයි. නිත්‍ය සුභ නැත්නම් නිත්‍ය සුඛ අත්ත සුභ කියන කාරණාවන්ගෙන් පෙන්නුව කාරණා තමයි අපි කිව්වේ අවිද්‍යාවේ නිගමන. සාරයි කියන අදහස නිසා ඇතිවෙන්නා වූ තවත් අදහස් හතරක් මේකට කියනවා විපර්යාස. මනසේ විපර්යාස. ප්‍රകෘති නෑ මනස විකෘති. විකෘති මනසක් කියන්නේ ලෝක සම්මත විකෘති මනස නෙවෙයි. ලෝක සම්මත විකෘති මනසක් තියෙනවා. ඒ අය යවනවා අංගොඩට නැත්නම් මුල් ඒරියාවට ලංකාව වෙනවා. මම නැත්නම් මානසික රෝහලකට කොහේ හරි. හොඳ කරන්න බේත් දීලා. ඒක නෙමෙයි මේ විකෘති මනස කිව්වේ. ලෞකික සියලු සත්වයාට ලෝකේ ප්‍රകൃතිය පේන්නේ නැහැ. විකෘතිය ප්‍රകൃතිය හැටියට පේනවා. ඒ කියන්නේ අනිත්‍ය කියන්නේ ප්‍රകൃතිය. නිත්‍යයි කියන්නේ විකෘතිය. අනිත්‍ය වුණාම දුක්ඛයි කියනවා. ප්‍රകൃතිය ඒවා සුඛයි කියනවා විකෘතිය. අත්ත කියනවා එතකොට ලෝකේ අත්තයි කියනවා විකෘතිය. ලෝකේ අනත්තයි කියනවා ප්‍රകൃතිය. ඒ වගේම ලෝකේ සුභයි කියනවා විකෘතිය. ලෝකේ අසුභයි කියනවා ප්‍රകൃතිය. මෙන්න මේ විකෘති මානසිකත්වය කියන එක තමයි අන්දෝ බාලෝ පුතඥෝ කියලා කිව්වේ සබ්බේ සබ්බේ පුතඥා උම්මත්තකා කියලා කිව්වේ ඒ කියන්නේ මුල් ඒරියා වල ඉන්න අංගොඩට આવන්න නංග කියන අව ඔය පිස්සෝ නෙමෙයි ඔය කියන්නේ. ඒ උම්මත්තකයෝ කිව්වේ. නන්න මානසික රෝහලක බේත් කරන්න ගිනියන එහෙමයි නෙමෙයි. සමහරලාට ග්‍රහලෝක තරණය කරනවා කියලා කොහේ හරි යන අය. කොම්පියුටර් නිෂ්පාදකයෝ විවිධාකාර සියුම් උපකරණ නිපදවන හැකියාවක් තියෙන අය මේ ඇහැතර කියන ක්‍රමයට නිච්ච සුභ අත්ත සුඛ කියන නිච්ච සුඛ අත්ත සුභ කියන මේ විකෘතිය පිහිට වූ අය ඉතින් අති දුර්ලභ වන්නා වූ බෞද්ධ කියන පිරිසක් බුදුරයන් වහන්සේගේ ධර්මයේ අනුගමනය කරපු ආර්ය පිරිසක් ඇතනම් ඒ පිරිසටයි ප්‍රകൃති කිව්වේ ඒ කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ කියලා දැක්කාය. අති දුර්ලභ දැකීම. එතන මේක තේරුම් ගන්න ඕනේ මෙන්න මේ ආකාරයෙන්. එතකොට කියන්නේ මොකද්ද? මේ ප්‍රශ්නයක් තියෙන අනාර්යයන් දුක්සහිත දේ. සැනසීමක් හෙවත් ආස්වාදයක් යයි. සිතන නමුත් අපි කෙසේද ඒ මොහොතේදී ආස්වාද ඒ මොහොතේදී ඒ කියන්නේ ඒ අවස්ථාවේදී යම්කිසි සිද්ධියකදී ඒ ක්ෂණිකව සිතන්නේ කොහොමද අහනවා මේ සැනසුම් සහගත දේ තුල දුකක් තියෙනවා කියලා. ඒ කියන්නේ ආස්වාදයක් ලබා දෙන සැනසුම් සහගත දේවල් තුල දුකක් තියෙනවා කියලා ඒ මොහොතේ අපි කොහොමද හිතන්නේ කියන එකයි මේ අහන්නේ. මෙන්න මේකේ තමයි හිත පුහුණු කරනවා. ආර්ය මාර්ගයේ අවබෝධයට හිත පුහුණු කරන්න ඕනේ. භාවයේ තබ්බන්ති. තංකෝ පරිණාන් දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍යම් භාවයේ තබ්බන්ති මේ භික්කවේ පුබ්බේ අනුනුසුතේසු ධම්මේසු චක්කෝං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඥා උදපාදි ආලෝකෝ උදපාදි කියලා. බුදුරන් වහන්සේ කළ යුතු වැඩක් වෙන්නෝ බෞද්ධයින්ට. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මේක කියලා දැක්කට පස්සේ දැනගත්තට පස්සේ ඒකේ පූර්ණ අත්දැකීම ලැබෙනකම් කරන්න වැඩක් තියෙනවා. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය භාවනා කරන්න. භාවිත අබ්බන්ති කිව්වේ භාවනා කරනවා. නේනම් භාවිතා කරනවා. කොතෙක් කල්ද? ඒක පූර්ණ වෙනකම්. පූර්ණ දැකීම ඇති වෙනකම් කරන්න ඕන. ඇති වුණ දාට දැනගන්නවා. තංකෝ පරිණදන් දුක්ඛ නිරෝධගාමිනී පටිවද ආර්ය සත්‍යං භාවිතාන්ති මේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍යය භාවනා කළා නැත්නම් ඒක වඩලා ඉවරයි කියලා. කොතනින්ද දැනගන්නේ මොන જાති අරමුණක් අරමුණු වුණත් මේ පංචේන්ද්‍රියන සත් ඉන්ද්‍රියන්ටම ඇතකන දිවනාසී ශරීරය මන කියන මේ ඉන්ද්‍රිය හයට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන මොන જાති අරමුණක් අරමුණු වුණත් ඒ මොහොතේදීම එහි යථාස්වභාවයේ දකින්න යථාර්ථය හරියට අවබෝධ කරගන්න ක්ෂණයකින් පුළුවන් විදියට වැටහෙන්න තත්ත්වෙට එන්න ඕනේ. අන්න ඒතොර තමයි කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ භාවනා කළා. නැන වැඩුවා. රහතන් වහන්සේටයි ඒ ටික සිද්ධ වෙන්නේ අවසානයේ. කළ යුතු සියල්ල කරලා ඉවරයි. බ්‍රහ්මචර්යාව කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ. බ්‍රහ්මචර්යා පූර්ණේ කළා. මිනිහා කරන්න දෙයක් නැහැ කියලා දැනගත්තා කියලා බුදුරජාන් වහන්සේ ඉදිරි හරිහත්ය ප්‍රකාශ කරනවා. ඒ ප්‍රකාශ කරන්නේ මොකක් නිසාද? මෙන්න මේ ක්ෂණයකින් ඒ ටික දැනගන්නවා. ඒක ප්‍රගුණ කිරීමත් එක්ක ලැබෙන ඥානය. ඒක නිකන් ලැබෙන්නේ නැහැ. ඒ නිසා තමයි නිතර සතිපට්ඨානින් යුක්තව ප්‍රගුණ කරන්න කිව්වේ. ඇත් දෙක පියාගෙන සද්ද නැතුව හිටියට ලැබෙන එකක් නෙමෙයි. ඒ ඒ මොහොතේ අරමුණක් එන වෙලාවේ ඇලුනොත් ගැටුනොත් ඒකට මුලා වුනොත් ඒ හේතුවෙන් මොකද්ද සිද්ධ වෙන්නේ කියලා පටිච්ච සමුප්පන්නව ක්ෂණයකින් දැන ගැනීමට හැකියාවක් ඇති ප්‍රගුණතාවයක් ලැබිය යුතුයි. ඒ ක්‍රමයේ දකින්න ඕනේ. ඒ වාගේ මේකෙන් නිදහස් වුණොත් ඒ දුකෙන් නිදහස් වෙන ක්‍රමී ක්‍රමානුකූලව ක්ෂණයකින් වැටහෙන දකින්න ඕනේ. ඒ දකින්න තාක්කල් පුළුවන්කමක් නැහැ වැඩුණා කියන්න. සතිපට්ඨානිය වැඩුණා භාවනාව ඉවරයි ප්‍රගුණ කළා කියන්න බෑ ඒතකම්. වැඩුණා නම් දැනගන්නේ ඔය ක්‍රමයට. ඇහිපියේ ගහන මොහොතක් අසුරු සැනක් කියන මොහොතකදීම ඒ ආස්වාද වස්තුව දිහා බලනකොටම නැහනා ඒක අරමුණු වෙනකොටම ඒ වස්තුව ඇසුරෙන් ලැබෙන්නා වූ ක්‍රියාදාමයේ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසයන්ගෙන් කෙලවර වෙන කාල සීමාවට යනකම් සිද්ධ වෙන සිද්ධිය මොහොතකින් දකින්න ඕනේ. දැන් හිතෙනවා කොච්චර කාලයක් යන එකද කොහොමද කරන්න කියලා හිතෙන්න පුළුවන්. ප්‍රගුණ වෙච්ච මනසට තේරුම් ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. අපිට ඉතර කාලයක් ඕනේ ඔය වැඩි හිටි හෝ වයසට ගිය පින්වත් පිරිස නැත්නම් තරුණ වයසේ දුණා කමක් නැහැ. Tamange වයසට එනකොට දැන් අවුරුදු කීයක් ගෙවිලාද කියලා බලන්න ඕනේ. හිතලා බලනවා. ලදරු කාලේ ඉඳලා Tamanට ගෙවිච්ච වයස ලදරු කාලෙන්ද මම මෙතෙන්ට නිකන් එන්නේ කොහොමද කොයි කොයි අවස්ථාවද ගෙවුනේ කියලා. පොඩ්ඩක් පුංචි කාලෙන්ද දැන් වෙනකන් හිතලා බලන්න ගියොත් එහෙම. ඒ කියන්නේ පුංචි කාලේ මට මතකයි මම කරපු වැඩ. මතක නැති හරියක් තියෙන අවුරුදු 3කින් විතර එහා. එකක් දෙකක් මතකයි තාත්තා අම්මා වඩාගෙන ගිය හැටි, වැඩිච්ච හැටි, මොකක් හරි වෙච්ච විශේෂ සිද්ධියක්. එකක් දෙකක් මතකයි ඒ කාලේ හැලරුවත් මතකයි. ඊළඟ ටිකක් ලොකු වෙනකොට අවස්ථාවේ හැටි. තව ටිකක් ලොකු වෙනකොට ඒ අවස්ථාවේ වෙච්ච දේවල්. පාසල් ගිය කාලේ. ඊට පස්සේ ගැටවර කාලේ, තරුණ කාලේ. මැදි වයස් කාලේ, මහලු කාලේ ආපු කාලේ බලන් යන්නේ කොච්චරද? තත්පර ගානක් ඇතුළත බලාගත්ත හැයි ප්‍රගුණ වුණාම පොඩ්ඩක් හිතලා. හැබැයි කාලේ ගෙවන්න අවුරුදු 30 40 50 60 70 ගිහිල්ලා ඒ කාලෙම සිහි කරන්න තත්පර ගානක් ඇති. මෙන්න මේ වගේ ක්‍රියාවලියක් තියෙනවා මේ පටිච්චසමුපාද ක්‍රියාවලියේ ආස්වාද දෙන වස්තුව පිළිබඳව. එහි අවසානයේ දකින්න. මේක දකින්න හැටි පොඩි උපමාවකින් පෙන්වා දෙන්න අපි දැනගන්න උන ක්‍රමයක්. අපි හිතමු යම්කිසි ආකාරයක හතුරු හමුදාවක්. හතුරු පිරිසක් අපිව වනසන්න ඉන්නවා. මේ පිරිස මොකද කරන්නේ? ඔය අත් බෝම්බ නැත්නම් මොනවා හරි පැත්තම විනාශ වෙලා යන මිසයිල වැනි බෝම්බයක් ඔය ලස්සන සෙල්ලම් බඩු වල එහෙම නැත්නම් මොනවා හරි මේ මිනිසු ප්‍රිය කරන වස්තුවක් තුල හංගවලා ඒක ඇද්දොත් හෙල්ලුවොත් පුපුරලා විනාශ වෙන જાතියේ මහා විනාශයක් වෙන මිසයිලයක් බෝම්බයක් මොනවා හරි ඒ වගේ දෙයක් ඒකේ හංගවලා පැත්තකින් තියා තියන කොහේ හරි ආ අරන් ඵලයන්කෝ ගනින්කෝ අපි මේක දන්නවා නම් එහෙම මෙන්න මේ જાතියේ හතුරු හමුදා මෙන්න මෙහෙම දෙයක් කරනවා අත තියන්න එපා මේ බග හම්බෙච්ච ඔය සෙල්ලම් බඩු වලට දාලා තියෙන ඒවට වටිනා බඩු වාගේ පේන්න තියෙනවා උස්සගෙන යන්න එහෙම ලැහැත් වෙන්න එපා මේ වෙලාවේ මෙන්න මෙහෙම දෙයක් තියෙනවා කියලා. අපිට විශ්වාසයක් වෙන ආරංචි මාර්ග වලින් කියලා තියෙනවනම් උදේ පාන්දර නැගිටලා බලනකොට හොඳ ලස්සන ටීවී එකක් එහෙම අපේ මිදුලේ තිබුණොත් ගේ ළඟ තිබුණොත් ගේ ඉස්සරහා මොකද කරන්නේ? ෂණයකින් ක්‍රියාත්මක කියලා හදිසි ඇමතුම් මාංශයට ක්‍රියාත්මක කියලා හිටන් කියනවා ඉක්මන් කරලා හින්ද කිදිරිනුත් ඇහැදලා පැනලා දැන් මොකද කොයි උමද පුපුරන එකක් දන්නේ නැහැ මේ ඇතුලේ තියෙන්නේ තා විවිරුවේ නැහැ විවිරුව සිද්ධ වෙන්නේ දෙත් ඔක්කොම දැකලා ඉවරයි අර සෙල්ලම් බරුව නැත්නම් අර බාණ්ඩය හැර දකින්නකොටම ඒක දැනගන්න හුඟක් වෙලා යන්නේ නැහැ. තමන්ගේ හිතේ තිබුණා මේ ලස්සන සෙල්ලම් බඩු ඇතුලේ මේ වගේ මාරක බෝම්බ අටවලා තියෙනවා අපිව විනාශ කරන්න. හතුරෝ. අපි ඔක දන්නවා නම් හොඳට තේරුම් ගත්තා නම් ඒක භයානකකම හෝ අපිට වෙන පාඩුව තේරුම් ගත්තා නම් අපේ මිදුලේ හරි අපිට පේන තැනක හරි අපිට ගන්න පුළුවන් තැනක ගන්න ගණී කියලා හිතෙන තැනක. ඒ බඳු වටිනා වස්තුවක් ඇතුලේ හංගලා තියා තිබුණා. ඕක අපි ක්ෂණයකින් දැනග දැක්කනම් එහෙම ඒ වස්තුවේ ස්වභාවය මෙහෙම එකක් ආවේ තියා තියෙන්නේ කියලා. දකින්නකොටම ගන්නවා තීරණය. ආයි වටපිට වලද දුවපල්ලා දුවපල්ලා ඈතට ඵලයල්ලා කියලා කොහොම ඉන්න කට්ටිය තෑත් කරලා විදහාට හදිසි දුරට මේ ඇමතු මාංශයකට අමතනා කොහේ හරි පොලිසියකට නැත්නම් ඒ විදිහට මූලික ස්ථානයකට ඒ පිළිබඳව කටයුතු කරනවා. කවුරුවත් ළඟට යන්න එපා කියලා කෑ ගහනවා ඈත් වියල්ලා ඈත් වියල්ලා කියලා. සීමාවෙවත් ඉන්න එපා කියලා. ඇහුවත් ඔච්චර බය මොකද? ඇයි උඹලාට තේරෙන්නේ නැද්ද ඕක ගත්තාට පස්සේ ඕකේ ටයිමින් බෝම්බයක් වෙන්න පුළුවන්. උසපුවාම හොල්ලිවහම පුපුරණ එකක් වෙන්න පුළුවන්. ඒ જાතිය වුණොත් එහෙම අබුවත් ඉවරයි අපිත් ඉවරයි මෙතන ඉන්න ඔක්කොම විනාසයි. ඒ જાති එකක් ඔය ලස්සන කරලා තියෙන්නේ. දන්නේ නැද්ද උඹලාට තේරෙන්නේ නැද්ද? එහෙම අහන්න පුළුවන්. මොකක් නිසාද? ඒ ලස්සන කරලා තියෙන බෝම්බයක් බව දන්නවනම් තමයි එහෙම හිතන්නේ. මෙන්න මේ වගේ මේ ලෝකේ මාළ බෝම්බ තියනවා ලස්සන කරලා තියලා. අපි දකින්නේ ඒවා අපි දන්නේ හොඳ කුරතල් වස්තු කියලා. සුවදායක වස්තු කියලා හිතන්නේ. මෙන්න මේ අරමුණු වෙච්ච ගමන් අපේ නොදැනුවත්කම නිසා, අබාලකම නිසා, අන්ධබාලකම නිසා අපි පටිච්ච සම්බන්ධව ඒකේ අජරා මරණ ශෝක පරිදීවයන්ට නිකන් ගිහිල්ලා යන හිල අවසානයේ වෙන හැටි. දැකීමේ ශක්තිය ප්‍රගුණ කරලා නැහැ. ඒ නිසා මොකද වෙන්නේ ගිය ගමන් කර වහල් වෙනවා. අපි පටිච්චසමුපාදෝ දහම් දකින්න නැතුව මන්නම් ඔක්කොම දන්නවා මන්නම් අනිත්‍ය දන්නවා කියකේ ඉන්නවා. යෝ පටිච්චසමුපාදම් පස්සේ සෝ ධම්මම් පස්සේති කියලා පෙන්නපු. යමේ පටිච්චසමුපාදේ දකිද ඔහු ධර්මයේ දකි කිව්ව මේ කාරණේට ප්‍රගුණ කරලා නැහැ ධර්මයේ දකින්න. ඒ නිසා තමයි මේ බය නැත්තේ. නේද? ඒ නිසා තමයි ආස්වාදයේ ගැති වෙන්නේ. ඒ ආස්වාදයේ නිසා ඇතිවෙන මතු ස්වභාවය හරියට දැක්කනම් ඒක නිතර නිතර සිහි කරලා බැලුවනම් මෙන්න මේක දකින්නවා කායික දෙයක් පිළිබඳව මෙහෙම සිහි කරලා වරන්ට හැකියාව ලැබුණා නම් කායික ඌ නැත්නම් කායානුපස්සනාව ප්‍රගුණ වෙනවා යම්කිසි වේදනාවක් ඇතිනේ වේදනාව මුල් කරගෙන පටිච්චසමුප්පන්න ක්‍රියාවලියක් ගොඩනැගෙන හැටි දැක්කනම් ඒ හේතුවෙන් જાතියක් පහළ වෙන හැටි ජරා මරණයන්ට ගෝචර වෙන්න හේතු වෙන හැටි අනන්ත දුකර මුල පුරන හැටි දැක්කනම් කොච්චර ආස්වාද දෙන જાතියේ වින්දනයක් වුණත් මතක් වෙනකොටම බෝම්බයක් දැක්කා වගේ අන්නේ පටිච්චසමුප්පන්නව වේදනාවට පස්සනාවෙන් දකින්නේ එහෙමයි වේදනාවක් වේදනාවක් කිය කිරියල වේදනාව පස්සනාව දකින්නේ මොට වෙලා ඉන්නේ ඒක තමයි කායානුපස්සනා බලාගන්න ගියාම ඉඳගත්තා ඉඳගත්තා හිටගත්තා හිටගත්තා නැගිට්ටා ගියා ගියා ඉස්සුවා ඉස්සුවා ඉදිකේච්චා තිබ්බා තිබ්බා කිය කී ඉන්නවා. යම්කිසි කායික ක්‍රියාවක් ඇසුරු කරනකොට ඒ හේතුවෙන් රාග දේශ මොහ ගොඩ නැගෙන හැටි. ඒ හේතුවෙන් විඥානය පහළ වෙන හැටි. ඒ හිත තුළ ඇතිවෙනා වූ කහට ගොඩ නැගෙන හැටි. කහට ගන්නු හිත නාම රූපයන් ඇසුරට බහින හැටි. ඇතකන දිවනාසී ශාරීරිය මන කියන ඉන්ද්‍රියන් ඒවට ආයතන වෙන හැටි. ඒවැ ස්පර්ශේ ලබන්න හිතෙන හැටි. ඒවැ වින්දනයේ ආස්වාදයේ ගිජු වෙන හැටි. ඒකේ ඇලෙන හැටි, ඒකේ බැඳෙන හැටි. ඒ බවටපත් වෙන හැටි. ඒකෙන් જાතියක් බෝවෙන් මුල් වෙන්න જાතියකට ගොඩනගින්න හේතු ගොඩනගිලා කර්ම භවයක් ගොඩනැගෙන හැටි. ඒ කර්ම භවයේ උපාදානය කරගෙන ඊළඟට මතු භවයක් හැදෙන හැටි. ඒකෙන් જાතියක් ගොඩනැගෙන හැටි ක්‍රමවේදේ. ඒ නිසා නැවතත් අර මහා ජරා මරණයටපත් වෙන්න ඊට අනුකූල වන්නා වූ දූෂිත නම් දූෂිත හතර අපායේ උප්පත්තියට හෝ ගැලපෙන්න සසල ගමන හැදෙන හැටි අනාතෙන් අනාත වෙන හැටි ක්ෂණයකින් දකින්න පුළුවන් වුණා නම් ඒ වේදනා ආස්වාදයේ මතක් වෙනකොටම ක්ෂණයකින් බිඳිලා යනවා මොකක් නිසාද බෝම්බේ දැක ගමන් පැනලා දුවනවා වාගේ ඉවත් වෙනවා වාගේ ඉවත් වෙන්නේ මොකෙන්ද එහි බැඳිච්ච චන්දරාගයෙන් කයෙන් නෙමෙයි ඉවත් වෙන ඉස්සෙල්ලත් කිව්වා කයෙන් ඉවත් වෙන්න බෑ. කෙස් වලින් ලොම් වලින් නියපොත වලින් දත් වලින් හංකඩේ මසෙන් නහරින් ඇටෙන් ඇටමිදිලෙන් ඉවත් වෙන්න බෑ. ඒවා තියෙනවා. ඒ හැම එකකම තියෙන චන්දරාගයෙන් ඉවත් වෙනවා. ඒ චන්දරාගයෙන් ඉවත් වුණාම මොකද වෙන්නේ? අන්න ඉතින්දී අවිද්‍යාවෙන් කෙරෙන්නා වූ වැඩපිළිවෙලට හේතු නැතුව යනවා. චන්දරාගය කියන්නේ අවිද්‍යාවේ නිගමනයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බලන්න පුරුදුනහම චන්දරාගින් ඉක්මන ක්‍රියාවලිය සිද්ධ වෙනවා. හේතු නිරෝධයෙන් ඵල නිරෝධ වෙලා හරියන්නේ එහෙමයි. මෙන්න මේ ක්‍රියාවලිය ප්‍රගුණ කරන තුරු කවදාවත් පුළුවන්කමක් නැහැ ආස්වාදයෙන් මිදෙන්න. එක්තරා අවස්ථාවක එක්තරා කුමාරවරු පිරිසක් මේ වගේ තර්කයක් ඇති කළා. ඔය ලිච්ඡවි කුමාරවරු කියන්නේ හොඳ සැප සම්පත් ඉඳලා හිටපු අය. ලෝක සම්මතිය සැප සම්පත් වල. මේ සැප සම්පත් ඉඳලා ඉන්න පිරිස අහන අවස්ථාවකදී ආනන්ද හාමුදුරුවන්ගේ මේ ලෝකෙ කොච්චර ලස්සනද සුවද අමුදරුවන් සමග සුවඳ විලවුන් ගල්වාගෙන ඒ වාගේම ලෝකේ සැප සම්පත් වශයෙන් තියෙන යාන වාහන ඒ වගේම ඇඳපුටු කොට්ටමෙට්ට මේව ඇසුරේ සුවදායක නිදි නිදියමින් පහස ලබමින් මෙහෙම ගත කරන අපිට පේනවා මේ කාමයේ කොච්චර සැපද කියලා මේ ඔබ වහන්සේලා කියනවා මේ කාමයේ මහ දුක් ගොඩක් මේවා සැප නෑ මොකද්ද මේ ඇතින සැප කියලා දැන් ඉතින් අපිට මේ පේන දේ ඇත්ත අපිට මේ වැටහෙන දේ මේක නම් අපි කොහොමද නොවැටෙන දේ පිළිගන්නේ මේ කාරණේ අහනවා අදත් හොඳ කතාවක් අතත් ඔක දැනගන්න අවශ්‍ය හොඳම දෙයක් අදත් ඔය ප්‍රශ්නේ තියෙනවා මෙච්චර මේ පංචකාමීය සම්පත්තිය කොච්චර සුවද සැපද එහෙම තියෙද්දි ඕකෙන් කොහොමද අපි ඕක අයින් කරන්නේ කොහොමද මොන නිගමනකින් බහින්නද දෙතෙන්ට ඕවා දුකයි කියලා දුක අපි කොහොම නිගමනය කරන්නද? මේ ආදි වශයෙන් අහනවා. මේ ප්‍රශ්නේ බුදුරජාන් වහන්සේට ඉදිරිපත් කරලා ওই ප්‍රශ්නේ කියනවා මේ විදිහට අපිට මෙන්න මෙහෙමයි තේරෙන්නේ. ඉතින් ස්වාමීන් කොහොමද අපි කියන්නේ මේවෙන් අත්හැරලා මේ අරන්නේ රුක්ම ශුන්‍යාගාර ගත වෙලා නැත්නම් ඔය කොහේ හරි විවේකව ඉන්න සෙනසුන් වල ඉන්නකොට. ඔවා විවේකයි සැපයි කියන්නේ කොහොමද? අපිටව තෝරගන්න බෑ. බුදු පියාණන් හදේ හොඳ ලස්සන උත්තරයක් දුන්නා. ඒ පිරිසට. කුමාරවරණි ඔබලා ඔය සැපයි කියන පංචකාමී යම් තරමක්ද? මම උඹලා වගේ සිය ගුණයකට වැඩිය ලොකුට අවිඳලා තියෙනවා. උඹලා යම් තරම පංචකාමී වින්දනා. ඔයිට වඩා සිය ගුණයකට වැඩියි. අධික පංචකාම මම විඳලා තියෙනවා. මගේ තරුණ වියේදී. ඉතින් ඒ නිසා පෙන්නනවා. ඒ කාලේ ස්වභාවය. ඒ කාලේ තමන් ළඟ හිටපු පරිවාර පිරිස කවුද? දෙවංගේ ළඟ වාගේ හිටපු තරුණ කාන්තාවෝ. සෑම වැඩකටම සම්බන්ධ වෙලා හිටියේ. හිත පිනවන්න, කතා බහ කරන්න, හිත සතුටු කරන්න. ඒ වගේම ලෝයේ කාකාරයෙන් වටපිටාව සුන්දර කරලා තිබුණේ. ඉතින් ඔහොම විදිහක් තිබුණේ. අර රම්මේ සුරම්මේ සුභාදී මාලිගාවල් හදලා තිබිච්ච හැටි. කලින් කාලේ ඒවෑ සුව පහසුවෙන් හිටපු හැටි. ඔවා පෙන්ලා කියනවා ඔබලා මොනවද විදලා තියෙන පංචකාම මං විදපු හැටියට එහෙම විදින කාලේ උඹලාගේ අදහස මටත් තිබුණා මේවා හරි සුවයි නේන මේ මෙච්චර සුව පංචකාමී මෙහෙම තියෙද්දි එතකොට මම මොකද්ද මේ මට එපා වෙන්නේ ඇයි? එපා කියලා හිතෙන්නේ මොන හේතුවෙන්ද? මේ සියල්ලම ජරාවෙන් ව්‍යාධියෙන් මරණයෙන් කෙලවර වෙනවා මිසක් මේවා මිසේ පවත්වන්න පුළුවන් ඒවා නෙමෙයි. මේ තරුණ බව මාළු භවෙන් කෙලවර වෙනවා. මේ ජීවිතයේ මරණයෙන් කෙලවර වෙනවා. මේ ලබන සුව සම්පත්තිය දුක් දුක්ගෙන්නේ කෙලවර වෙනවා. විඳින සැප දුකෙන් කෙලවර වෙනවා. සැප වේදනාව දුක් වේදනාවක් එනකොට ඉවරයි. මෙහෙම ස්වභාවයක් ඇති එකක් තුළ මං ඇයි තවත් මේකේ ඉන්නේ කියලා හිතෙනවා. දැන් බුදුරන් වහන්සේ මෙහෙම කියනවා ඉදා. බෝධිසත් අවස්ථාවේ හැටි. ඉතින් මෙච්චර මේ පෙනිපෙනී තියෙද්දි අසාරබා පෙනිපෙනී තියෙද්දි ඇයි මට මේකේ මිදෙන්න බැරි? ඇයි මේක ලාවත් මගේ හිත කාමී කරලා දුවන්නේ? අනික් අයට කොහොම ඇද්ද? සාල අසංඛේ කල්පලක්ෂයක් පාරමිතා පුරලා ඒ අන්තිම බුදු වෙන අවස්ථාවේදී ඊට ඉස්සෙල්ලා බෝධිසත්ව අවස්ථාවෙත් උන්වහන්සේගේ මානසිකත්වයේ තිබුණ හැටි මේ කියන්නේ. කොහොම ඉක්ම යන්නද ඒකේ? මේම අදහසක් ආවා. හැබැයි අන්‍යයන්ට නැති විශේෂ නුවණක් උන්වහන්සේට තිබුණා. උන්වහන්සේ කියනවා මට ඒ බඳු නැති විශේෂ නුවණක් තිබුණා. මොකද්ද මේ ක්‍රමේ? මේ හිත ඇලෙන එක ඇත්ත ඒකට හේතුවක් තියෙනවා. මම මේවා නිතරම ආස්වාද වශයෙන් හිතනවා. හිත හිතා ඒකේ ಗುಣ කියනවා. ඒවා වර්ණනා කරනවා. ඒවේ ආස්වාද භුක්තියට ගැති වෙලා ඉන්නවා. පෙනිපෙනී ඒවේ ආදීනවේ බලන්න හැකියාව තියෙද්දි ඒ පැත්තට නැඹුරු වෙන්නේ අර මුලාවේ ಗುಣ කියන එක අත්හැරලා ඒ පැත්තේ අසාරත්වයේ සිහි කරන්නේ නැහැ. සත්‍යය පෙනිපෙනි සිහි කරලා ඒ පැත්ත බලන්නේ නැතිකම තමයි මේ ප්‍රශ්නේ කියලා. අනික් අයට නැති නෝනක් එදා පහළ වුණා කියලා දේශනා කරනවා. ඊට පස්සේ උන්වහන්සේ මොකද කරන්නේ? අර කාමයන්ගේ ಗುಣ වර්ණාව නැවැත්තුවා. ඒ කියන්නේ හිතීමත් නැවැත්තුවා. නවත්තලා ඒ වේ ආදීනව මොහොතක් නැර බලන්න පටන් ගත්තා. දකින්න දකින්න ආස්වාදයක් ගන්න ඒකෙන් ගොඩනගෙන ආදීනවේ හැටි බැලුවා. වෙන්වීමේ ආනිසංස සිහි කළා. ඒකේ වෙන්වීම කොච්චර සාන්තද ප්‍රණීතද? ඇතුළ කොච්චර ගිනි හටගන්න හේතුවක්ද මේ තියෙන්නේ? මෙහෙම බලනකොට බලනකොට මොකද වෙන්නේ? નિરાයාසයෙන්ම හිත කාමයෙන් නිදහස් වුණා. මේ බුදුරන් වහන්සේ ලස්සන විග්‍රහයක් පෙන්නනවා. ඒ කාමයෙන් නිදහස් වෙලා කිසිම අමාරුවක් නැතුව පැවිද්දට යන්න පුළුවන්කමක් ලැබුණා. අර මුළු රාජධානිය අත්හරින්න පුළුවන්කම ලැබුණා. ඒ සම්පත් කාම සම්පත් ඔක්කොම කිසිම අමාරුවක් නැතුව අත්හැරලා නිදහසේ යන්න හැකියාව ලැබුණා. හැබැයි මේ හැකියාව ලැබුණාට අර නිදහස් තැන් කරා ගිහිලා තවුස් දිවියේ ගත කළාට කාම ඡන්දේ නැගෙනවා. හිත සැලෙනවා පොඩි වෙනවා ව්‍යාපාද ගතිය එනවා. තීන මිද්ද උද්දච්ච කුකුච විතිකිච්ඡාදී නීවරණ නැගෙනවා. මෙතර අයින් වෙලා ඉන්න මට මනස නිදහස් නෑනේ. මනස පෙලෙනවානේ. ඇයි එහෙම වෙන්නේ? මම හැම වෙලෙම ඇලීම් ගැන හිතනවා. ගැටීමේ ස්වභාවයන් ගැන හිතලා ඒකේ යටිනවා. ඒ කටයුතු නිසා මගේ හිත නීවරණයන්ට බැහැ ගන්නවා කොච්චර හරි. නීවරණ ඇසුරු කරන හිත වික්ෂිප්ත වෙනවා. සමාධියට පහින්නේ නැහැ, පිහිටන්නේ නැහැ. එහෙනම් මම මොකද්ද කරන්න ඕනේ? මේ පංච නීවරණයන්ගේ ආදීනව බලන්න ඕනේ. ඒවායින් වෙන්වීම ලැබෙන්නා වූ නිදහස සාන්තිය ගැන සිහි කරන්න ඕනේ. මේකයි ක්‍රමී කියා දැනගෙන ඒ ක්‍රමී අනුගමනය කළා. වැඩි කල ලැන්ඩි ඉස්සෙල්ලා නීවරණයන්ගෙන් ඉවත් වෙලා පිරිසිදු වෙලා සවිතක්ක වූ සවිචාර වූ විවේකයෙන් හටගත් ප්‍රීතිසුඛ ඇති ප්‍රථම ධානයේ පිහිටියා. දැන් උතර පටන්ගෙන අවසානයේ යනකම් ලෞතර බුද්ධත්වයට යනකම් විග්‍රහ කරන ආවේ ක්‍රමයට. ප්‍රථම ධානයටපත් වුණ මට ඒක සාන්ත ප්‍රණීත වශයෙන් වැටහුණා. එහි ඕලාරික වූ සවිතක්ක සවිචාර නැමැති අංග දෙකක් ඇති බව වැටහුණා. ප්‍රීතිසුඛ ඒකාග්‍රතාව ඊට වඩා සාන්තයි ප්‍රණීතයි කියලා වැටහුණා. ඒත් මගේ හිත සවිතක්ක සවිචාරයන්ගෙන් මුදවන්න බෑ. ඒකට ඇදිලා යනවා. ඇයි එහෙම වෙන්නේ කියලා හිතන කල්පනා කරනකොට සවිතක්ක සවිචාරයන්ගේ ආදීනවත් එයින් වෙන්නීමේ ලබන ප්‍රීති සුඛ ඒකාග්‍රතාවයේ ආනිසංශයත් නිතර බලන්න ඕන ඒකයි මේ අලුපහලෝගියා දැකලා. ඒ ක්‍රමයේ අනුගමනය කරනකොට નિરાයාසයෙන්ම අර සවිතක්ක සවිතාර කියන ධානාන්තිකදී අත්හැරලා පීතිසුඛ ඒකාග්‍රතාව කියනා වූ ධානාංග දෙකෙන් විතරන ද්විතීය ධානයට සමවැදීමේ හැකියාව ලැබුණා. ඔන්න ඔය ක්‍රමයට විග්‍රහ කරලා අවසාන නිකම් පෙන්නනවා. එකින් එක සුද්ධ කරපු හැටි. එහෙනම් මේ ලෞතර බුදු පියාණන් වහන්සේ ගත්ත ක්‍රමේ තමයි දුන්නේ ප්‍රගුණ කරන හැටි. මේ ක්‍රමයට ගිහිලා අවසානයෙන් පෙන්ලා හිටන් ඒ සියලු සංස්කාරයන්ගෙන් නිදහස් වෙච්ච හැටි පෙන්නලා. මෙන්න මේ බඳු හේතු ඇති අනුගමනය කරපු කෙනෙක් පෙන්නන දත්යන් කොහොමද මේ කාම ලෝකේ එදා වන් හිටියා වගේ ඔබලට? එයින් 100ක්වත් 100න් එකක්වත් ආස්වාද නොවිදපු උඹලා කොහොමද මේ උත්තරීතර ගුණේ දැනගන්නේ? මේ උත්තරීතර සාන්තිය ගැන කිව්වට තේරුම් ගන්න. උඹලට කවදා හරි මේ ක්‍රමයේ අනුගමනය කරන්න පුළුවන් නම් මේ මං කියන එක වටහා ගන්න පුළුවන් වෙයි කියලා මේ දේශනාවක් කරපුවාම අර ලිච්ඡවි කුමාරවරුන්ට වැටහුණා. තමන්ගේ තරම තර්ක වාද කළා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. හේතුව ඇතුවම උන්වහන්සේ කරුණු පෙන්නාමෙන් නිදහස ලබන හැටි. ඒ නිදහස අනික් කෙනෙන් ලබන්න තේරුම් ගන්න බැරි හැටි. මෙන්න මේ ආකාරයෙන් වටහා ගත්තා. එහෙනම් මෙන්න මේක තමයි දැන් මේ අහන ප්‍රශ්නෙට උත්තරේ තියෙන්නේ. ඒ අරමුණක් කෙනකොට ආස්වාදයේ දැන අරමුණු ලෝකේ තියෙනවා. ඉන් බුදුරන් වහන්සේ දේශනා කරන මේ ලෝකේ ආස්වාදී කියලා දෙයක් විද්‍යාමාන වෙන්නේ නැත්නම් ලෝක සත්‍යය මේවට ඇලෙනවද? ඔය පස්සේ යනවාද? ආදීනව කියලා දෙයක් තියෙනවා. හැඟවිලා. ඒක මතු කරලා තේරුම් ගත්තොත් තේරුම් ගත්තොත් මොකද වෙන්නේ? ආයිත් ඒවැය ඉන්නවද? නැනවෙන් එනවද? ආදීනවේ දකින්න නිසා මෙයා වෙන් වෙලා නිදහස් වෙනවා. ආස්වාදයේ බැඳෙන නිසා ලෝක සත්‍යෝ නිදහස් වෙන්න බැරුව මේ කාමයන්ගෙන් බරිත වෙලා ඇලි ඇලි ගිහිල්ලා අර සසර අතර මං එනවා. දැන් මෙන්න මේක හොඳට තේරුම් අරගෙන මොකද කරන්න ඕනේ? තමන්ම අත්දකින්න ඕනේ. ආස්වාදය මුල් කරගෙන ගියාම එහි අවසානයේ මෙලෝදිත් විශ්වාසයේ පරිදි පරිලෝදිත් දුකට හේතු වෙන ආකාරය හොඳින් තේරුම් ගන්න පුරුදු වෙන්න ඕනේ. ඒ ක්‍රමෙන් ආදීනව බලන්න ඕනේ ආස්වාදයන්ගේ යටි වෙන්නේ නැතුව. ආස්වාදීව මායාවක් මර උගුලක් එයා දකින්න පුරුදු වෙන්න ඕනේ. ආස්වාදී නෑ කිව්වට හරියන්නේ නෑ. ඇති ආස්වාදී මතුවෙන ආස්වාදී නෑ කිව්වට හරියන්නේ නෑ. ආස්වාදී ආස්වාදී හැටියට දකින්න. ආදීනවේ ආදීනවේ හැටියට දකින්න. නිස්සාරණේ නිස්සාරණේ හැටියට දකින්න. එහෙමයි යන්නේ. ආස්වාදී දැක්කේ නැතුව මිදෙන්න බෑ. මොකද ආස්වාදී ස්වභාවය මෙනෙහි කලේ නැත්නම් ආස්වාදයක් ආපු තැන මතුවෙච්ච තැන වහල් වෙනවා. ආස්වාදයේ විඳිනවා කියන එකයි ආස්වාදයේ හැටි දකින්නවා කියන්නේ දෙකක්. සමහර අය ඔක වරද්දගෙන පුළුවන් තරම් ආස්වාද විඳපන් විඳලා ඇති වෙනකම් විඳලා හිටන් බේරියන් කියන. දී කිරට බලල්ලු සාකි කිවලු. ඒ වගේ ওই જાතිය බණ කියන ඇත් ඉන්නවා. ආස්වාදයේ හැටි බලන්න කිව්වේ ආස්වාදේ නෑ කියන දැන් අර ළමින්ට කියනවා පොඩි උන්ට කැපෙන ආයුධයක් ගත්තාම චීචී පුතේ ඔගේ කක්කහ කරලා ලල්ලන්න එපා ලල්ලන්න එපා. පොඩි එකා රැවටලා හිටන් වැතකට යනවා. ඒ જાතියව කරලා හරියන්නේ නැහැ ඉතින් ලොකු අයට. පොඩි එමු රැවට්ටුවා වගේ. ඔවා දුකයි දුකයි අල්ලන්න එපා අල්ලන්න එපා. අපෝ යන්න එපා. මහා බය වෙනකයි දුකයි. හා හා කියලා අහලා ටිකක් කියලා නෑ නෑ දුක නෑ නේ මේක ආසයිනේ. ආයිත් ඒකට යනවා. එන ඉතින් සැප දුකයි කියලා හරියන්නේ නැහැ. ඒ ආස්වාදයේ ආස්වාදයේ හැටියට දකින්න ඕනේ මර උගුලක් බව දකින්න ඕනේ. ආස්වාදයේ නැති මර උගුලට කොට වුණාම මෙන්න මෙහෙම ආදීන වේගයට ඇදලා යනවා. අන්නේ ක්‍රමයට දකින්න පටන් ගත්තාම ආස්වාදයේ බාල වෙලා ආදීන වේ තියෙන බරපතලකම තේරිලා අර ආස්වාද මාත්‍රයට ඔව් වහල් කරන්න බැරි තත්යක මානසිකත්වයක් නැగిලා එනවා. ඕකට කියනවා ආර්ය මාර්ගයේ ප්‍රගුණ වෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙනවා කියන්නේ ඕකයි. සතර සතිපට්ඨානය වැඩෙනවා කියන්නේ ඕකයි. මේ කායික ක්‍රියාවලියන් පිළිබඳව දැක්කොත් කායානුපස්සනාව වැඩෙනවා කියනවා. ඒ ඒ වින්දනයන් පිළිබඳව ওই විදිහට දැකලා හිටා මිදුලහම කියනවා වේදනානුපස්සනාව වැඩුණා. පහළ වෙන විවිධ චිත්ත ස්වභාවයන් තියෙනවා රාග හිත්, ද්වේෂ හිත් ආදී වශයෙන්. ඒ හිතේ ස්වභාවය ඔය ආකාරයෙන් ආදීනව දැකලා වෙන්වීමේ හිත දැක්කහම විමුක්ත හිතේ ස්වභාවය වටහා ගන්නකොට අන්න එකේ මිදෙනකොට කියන චිත්තානුපස්සනාව වැඩුණා. ලෝකයේ විවිධ ධර්මතාවයන්ගේ කම්පා වෙනකොට ඒ ධර්මතාවයන්ගේ ස්වභාවය අනිච්ච දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි වෙනකොට බාහිර ලෝකේ ඒවැ කම්පා නොවෙන්නා වූ ගුණයෙන් ඇරීම ගැටීම් නතර වෙලා අරිහත් ඵලයට හේතු වෙන ආකාරයෙන් ධම්මානුපස්සනාව පූර්ණ වෙනවා. මෙන්න මේකට කියනවා සතර සතිපට්ඨානය පූර්ණ වෙනවා. ඉතින් සතර සතිපට්ඨානය වැඩිවීමෙන් තමයි ආර්ය මාර්ගය ආරම්භ කරන්නේ. ඉතින් එකපාරට සතර සතිපට්ඨානය වඩනවා කියන එක තේරුම් ගත්තාම තේරෙනවා මුල උතන නේද? බනහලා පටන් ගන්නෙ උතන ඉඳන් නේද කියලා. එද දන්නා බනහන කොට සතර සතිපට්ඨානෙ වැඩෙනවානේ. කොහොමද? කය පාලනය කරගෙන ඕනේ හවන් දෙන්න. ඇත් දෙක පාලනය කරගන්න ඕනේ කන් දෙක පාලනය කරගන්න ඕනේ කට පාලනය කරගන්න ඕනේ ඔක්කොට වඩා හොඳට මොකද මහපත ළඟ ජාතකයේ අදින්නේ කට ඉන්නේ ළඟ ඉන්න එකනට ඉන්න දෙන්නේ ඇඟිල්ලෙන් ඇනලා හරි බනහන එකනට පොඩ්ඩක් ඇඟිල්ලෙන් කරලා මේ මේ මේ කොච්චර හරි ඒ පැත්ත බලවලා හිටින් ඉතින් මොක හරි කාය වාරුවක් අල්ලා ගන්න කායානුපස්සන ප්‍රගුණ නම් ඉස්සෙල්ලාම කටට සීල් තියන්න වෙනවා බනහන වෙලාවේදී විශේෂයෙන්ම එතකොට කට වැහෙනවනේ තමන්ම සීල් තියා ගන්න ඕනේ. තමන්ම මේක ආදීනව දකින්න මීට වඩා හොඳයි ඉදි කට්ටකේ නූල් පොහොල්ලකේ හොඳ හයිය නූලකුයි ගෙනහල්ලා. රිදෙද්දි ලේ වැකෙද්දි මම කට මහ ගත්තා නම් කියලා තමන්ම හිතන්න ඕනේ. මේ හැකර කට කොච්චර හරි ඇරිලා හිටන් එක එකාගේ කියම වටපිට බලන්නේ බාහිර වැඩක් නැතිව හොයනවනේ මේ බනහනාසි ඒක අහන්නවත් ඉල දෙන්නේ නැහැ නිදකි මගේ කට කියලා තමන් තමන්ට නිග්‍රහ කරගන්න පුරුදුනෝ කායනුපස්සනාව එකක් වැඩෙනවා. කට පාලනය කර ගැනීම වැඩෙනවා එතකොට. අන්න ඒ වගේ ආදීනව නිග්‍රහ කළ යුතු තැන නිග්‍රහ කරන්න. ප්‍රශංසා කළ යුතු තැන ප්‍රශංසා කරන්න කියලා පෙන්නනවා ධර්මයේ. අධර්මයට ඇදලා යනකොට නිග්‍රහ කරන්න. Tamanටම. Tamanට කියන්නේ Tamanගේ අධර්ම කටයුත්තට. ධර්මයට අනුකූල වෙනකොට ප්‍රශංසා කරන්න. අන්න එතකොට ධර්මයේ වැඩෙන්න හේතු වෙනවා. අනුන්ගෙන් බැනුම් අහන්න ඉස්සෙල්ලා Taman Tamanට බැනගන්න පුරුදු වෙන්න ඕනේ. ඕක අනුන්ගෙන් අහගත්තොත් එහෙම හරි වේදනාවක්. වැඩි ඉන්නේ. කෑනුකා වනහපංකෝ. උඹට මොලේ නැද්ද බං? ඕක ඇහුවොත් ඔයිට වල හොඳ නිදකින් මෙතෙන් ආපු මොඩකම්. අර පන්සල්ට ගියා නම් කිසි කරදරයක් නැතුව හොඳට කයිවලුවක් ගහ ඉන්නවා. එහෙමත් කියන්න හිතේනවා. ආර්යපවාදීව කරගෙන යන්න වෙනවනේ. ඒකින්ද ඊට වඩා හුඟක් හොඳයි තමන්ට තමන්ම බැනගෙන සංවර වෙන එක. ඒ කායानुපස්සනාවට අයිති. එන බණහන විලාවෙත් කායानुපස්සනා ප්‍රගුණ වෙන්නේ කොහොමයි? ඉතින් දැනගන්න ඕනේ කායानुපස්සනා ප්‍රගුණ වෙන්න වනහන කොට ඒ විතරක් නෙවෙයි. තමන්ගේ ඉරියව්ව, තමන්ගේ ඇඳුම පැළඳුම අනිකායට බාධකයක්ද? අනිකාය කුලප්පු කරන જાති එකක්ද? ඒවත් දකින්න ඕනේ. වෙලකා ඉන්න වනහනදී මොන ඇහුවත් කට එක පැත්තට හරවලා අරගත්තට පස්සේ තව ඇරෙන පැති දකින්නේ නැහැ තමන්ම. නිත්‍ය නැහැ. ඉතින් මොකද වෙන්නේ? විස භාග අරමුණ වුණොත් එහෙම බනහනක පැත්තක වෙනෙන් ප්‍රශ්න ඇති වෙනවා ඊට පස්සේ. කායानुපස්සනාව ගිහිල්ලා වැරදි පැත්තට වැටෙනවා දෘෂ්ටි දෘෂ්ටි ගන්න විලා. මෙන්න මේවට හැම වෙලෙම සංවරභාවය අවශ්‍යයි. ධර්මයේ මුල් කාලේ හරියට කෝස් පැලයක් පුංචි පැලයක් රබරි පැලේ අර වැටෙන් එළියට එනකොට ගොළු බෙල්ලා කාලා යනවා. ඌටත් ගොදුරා. පළ ගැටියටත් ගොදුරා. ඌටත් කෑ හැකි. බොහොම රකින්න ඕනේ. හැබැයි හැකලා වැරුණාට පස්සේ අලියට දලෙන් කරන්න දෙයක්වත් නැහැ ගහට යන්නලා. ඌගේ දල මොට්ට වෙනවා මිසක් ගහනම් උදුරන්න බෑ. අන්න ඒ වගේ දෙයක් මේ හතර හති වට්ටානේ ආරම්භයේ හරියට පුංචි ඇටයක් හිටවාගෙන පොඩි කොණ්ඩිය වෙලා ඉනවා වාගේ. ධර්මයේ නැමැති වෘක්ෂයේ වැඩෙන්නේ එහෙමයි. ඒකින්ද හොඳට පරිස්සම් වෙන්න ඕනේ කාලය හොඳින් තේරුම් ගන්න. මේ නිසා තමයි ওই ශික්ෂාපද බොහෝ කොට තියෙන්නේ. ඒකෙන් තමයි සංවලත්තේ මුල ආරම්භ කළ දෙන්නේ මොකද එකපාරට හිතලා බැරි නිසා. ප්‍රඥාධිකයට නම් කිසි ප්‍රශ්නයක් නැහැ. එයාව තේරුම් අරගෙන නවත්ත ගන්නවා තීනුවණින්. ඒ තීනුවණ එකපාරට ගන්න බැරි අය ශික්ෂා පදයක් මුල් කරගෙන හික්මෙනවා. තීනුවණ තීන හරි කියන්නේ නරක එහෙම නැහැ. වැඩි පඬිතු වුණොත් තියන ඔව් ඔව් ඔයා තියෙන මොඩලින්ට අපිට නෙමෙයි කියලා හිතම් මුලා අදහසක් එන්න පුළුවන්. එහෙම නෙමෙයි කාටත් ඒක පොදුවේ දීලා තියෙනවා. ඒක ඇසුරු කරුවල්ලා හුඟක් හොඳයි. ඥානවන්තයෝ ඒකෙන් එහාටත් ඉගෙන ගන්නවා. තේරුම් ගන්නවා. ඉතින් මෙන්න මෙහෙම ක්‍රමානුකූලව වෙන්න ඕනේ. එතකොට පුළුවන්කම ලැබෙනවා සැපයි සැපයි කියන ඒවා දුක දකින්න. එහෙමයි දකින්නේ. එතකන් දකින්න පුළුවන්කමක් නැහැ. අරමුණු දැක්කහම වහල් වෙනවා. යථාර්ථය දැකලා ප්‍රගුණ වුණාට පස්සේ Tamanට විශාල සැනසුමක් එනවා. පෙර මෙහෙම අරමුණු දැක්කහම මගේ හිත රාගයෙන් රත් වෙනවා. මනස වික්ෂිප්ත වෙනවා. දැවෙනවා. දැන් මොකද වෙන්නේ? දැන් නිවෙනවා. ඒවමට ගණන් ගන්නවත් දේවල් නෙමෙයි. කොච්චර සාන්තව ප්‍රණීතව නිවීම සැනසීමක් නිවනක් ලැබුවාද මම අත්දැකීමේම කියලා. අන්න එතකොට දකින්න රාගක් හේව නිබ්බාන. ඒ වගේම ඉස්සර අරමුණක් එනකොට යන්තම් රාවලා බැලුවනම් පොඩි ඇදයක් කිව්වනම් මරා ගන්න හිතෙනවා. අවුරුදු ගානක් වචෙන්ද පලි ගන්නවා. එහෙම හිතවු මට. මූණට කෙල ගැහුවත් ඔහු කෙරෙහි තරහක් එන්නේ නැහැ. දැන් මකට කොච්චර වෙනසක් ඇති වෙලාද? මට පතුරු යනකම් බැනලා බැනලා යනවා. මගේ හිත ඇතුලේ ආහාර ලෞසල හිතුවත් මේක මට මෙච්චර වයින්නවා. මූට බයින්ද හිතෙන්නේ නැත්තේ මොකද මට? එනවාද ඇතුලේ මුකුත් එහෙම ගතියනවාද? ඇතුලේ ලස්සනට පේනවා පිරිසිදු වෙලා. ඇතුලෙන් ඇදෙන්නේ නැහැනේ බයින්න වචනය. මොනවා කරන්නද උගේ මෝඩකමල බයින්නවා මගේ මොකද? බැනලා බැනලා ගියා. මගේ තරහක් ඇත්තෙත් නැහැ ಜಾති ಜಾතිවල. මල ප්‍රශ්නයක්වත් නැහැ. අදහස එනවාද? ද්වේෂක්කයෝ නිබ්බාන. නිවීම දැනසීම අත්දකින්නවා. හැබැයි නිකම් හිටියල බෑ. ලෝකේ අසාරත්වයේ දැකලා පස්සේ ඇලෙන හැටි ගැටෙන හැටි ওই ලෝකේ මුලාවෙන් ගොන්න වැඩපිළිවෙල Tamanට වැටහිලා නිදහස් වෙන්නටයි ඕක වෙන්නේ. ওই ක්‍රමයට තීරෙන්න පටන් ගන්නවා. අන්න ඒතකොට Tamanටම අත්දකින්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක්තරා බමුණෙකුට ස්වාමීනි සම්දිට්ඨිකයි සම්දිට්ඨිකයි කියනවා. ඇයි සම්දිට්ඨිකයි කියන්නේ මේ ධර්මයේ? බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. බමුණ ඔබට පෙර රාගය තිබුණාම දන්නේ නැද්ද රාගය තිබුණා කියලා? ස්වාමීනි දන්නවා. යම් දවසක යම් හේතුවකින් රාගි නිමුණොත් දැන් නැති දැන්ගේ රාගි නෑ කියලා. දන්නවා. ඉතින් ඕකරින් අසන්දිටිකයි කිව්වේ. ඔන්න ඔකට සන්දිටිකයි කියනවා. බමුණ ඔබට පෙර ද්වේෂයක් නැගෙනකොට කොයිතරම් දැවෙනවද කොච්චර දැඩි වෙනවා කියලා දැනෙනවා. දැනෙනවද? දැනෙනවා. යම් දවසක යම් හේතුවක් නිසා ඒ ද්වේෂය නැතිලා ගියනම් නිවිලා ගියානම් දැන් එහෙම අර වුණා කාපුවාම දේශයෙන් නැගින්නේ නැත්නම් වැටෙන්නේ නැද්ද දැනෙන්නේ නැද්ද? ස්වාමීන් එහෙමනම් දැනෙනවා. එහෙම වුණොත් දැනෙන්න එපා. එහෙනම් මේ ධර්මයේ අසුරු කෙනාට අන්නේ විදිහට ද්වේෂයෙන් නිරවද වෙනවා දැනෙනවා. ද්වේෂක්ෂේ වුණාම. ඒක නැගින්නේ නැති හැටි. ඒ නිසා කියනවා මේ ධර්මයේ සම්දිට්ඨිකයි. ඔය ක්‍රමයට විග්‍රහ කරනවා. ඉතින් අහනවා. දැන් දකින්න අද ඒක අකාලික බව. මේ ධර්මයේ කොයිතරම් සුද්ධද? දැන් මේක මේකේ ප්‍රතිඵල බලන්න කවද වෙනකන් ඉන්න ඕනද? මේ අසුද්ධතාවයයි සුද්ධතාවයයි දෙක දැන් සුද්ධතාවය පේන්නේ නැද්ද? අභ්‍යන්තර පාරිශුද්ධිය නිසා නෙවෙයි දැන් ඔය එහෙම කරදලයක් එන්නේ නැත්තේ, ඇලෙන්නේ නැති, ගැටෙන්නේ නැති, මුලාවක් එන්නේ නැත්තේ. දැන් තේරෙන්නේ නැද්ද අකාලික බව? දැන් ওই ටික Tamanට වැටහෙන්නේ නැද්ද? ප්‍රත්‍යක්ෂ වුණේ නැද්ද? එහි පස්සික බව පේන්නේ නැද්ද? ওই වටිනාකම දැන් වැටහෙන්නේ නැද්ද? මේක දරා ගන්න සුදුසුද නැද්ද කියලා දැන් තේරෙන්නේ නැද්ද මේ ධර්මයේ වටිනාකම? ඕබලයික ගුණේ වැටහෙන්නේ නැද්ද? මේක මේ ප්‍රඥාවන්තයින් ගෝචර බව දැන් තේරෙන්නේ නැද්ද? පච්චත්තා වේතබ්බ විඤ්ඤු කියන ගුණේ වැටහෙන්නේ නැද්ද? ස්වාමීනි මෙහෙම කියනකොට නම් වැටහෙනවා කොහොමද? එහෙනම් මේ සත්‍යය තුළ ධර්මයේ තුළ ඔන්න ඔය ಗುಣ හය තියෙනවා කියලා තේරුම් ගන්න. ඔය විදිහට. කොච්චර ලස්සනට විග්‍රහ කරලා තියෙනවද ಗುಣ? දහම් ಗುಣ දකින්න හැටි කොච්චර ලස්සන. ඉතින් දහම් දැක්කද කියලා කාගෙන්වත් අහලා හරියනවද? මන් නිවන් දැකලාද කියලා කාගෙන්වත් ඇහුවලා හරියනවද? මේ ධර්මයේ තුලින් දකින්න පුරුදු වෙන්න ඕනේ. ඉතින් ඔහොම තමයි එතකොට තේරෙනවා මේ ක්ෂණිකව හිතන්නේ මෙන්න මේ විදිහට. සනසුම් ගහගත දෙයක් තුළ දුක තිබෙනවා කියලා දැනගන්නේ ওই විදිහට. කොහොමද දුක දැනන්නේ දැන් ඉතින් ඔයා තේරුම් ගන්න ඕන. ආසාව දුකට මුල. දැන් කාට හරි දෙන්න දිනවා ඉනාවා. නැත්නම් බලට විනය. මේ දැන් කාලේ තියෙන රහසිගත වැඩ ඔය කියන්නේ ඔයන් වේරෙන්නත් ඕනේ ඔව්. දැනගන්න. දැන් මේවා දෙනවා එක එකකට කවනවා. කොහමද කවන්නේ? මොනවට හරි දාලා. දැන් මොනවා හරි දිරටන් කියනවා. මෙන්න මේක දහපංක කොහොල්ලයි කොහොල්ලා ගුලිය කර දාලා කන්න දීපංකෝ. කයිද? ඔය අසුචි පිටකට දාලා යන දීපංකෝ පේන්න දීහංකෝ. ඒතර කන්නේ නැත. බල්ලෙක් නම් කයි. මිනිස්සේ කයි. දැන් වැඩක් කරනවා. මොකක් හරි එකක් කරන දෙලක් හරි හරි නෝක් ගහලා දාපංකෝ චොකලට් එකකට ඩොබියකට දීපංකෝ. ආ චොක්ලට් හිඳ කනවා. ලොබිය හිඳ කනවා. කාලා තියෙන්නේ මොකද්ද? අර දීපු විස. නැවත ඒ ගාලා තියෙන විස පේන්නේ නැහැ. පිටින් පේන දේ රහ පේනවා. රහට කෑදරලා ගාපුවාම වදින්නේ විස. දැන් මේක ක්‍රමයක්. සමහර පැතිවල තියෙනවා මගුල් ගෙදෙට අඬ ගහනවා. හොඳට මේසේ ඇරලා තියෙනවා රස රසේ බෑ ඉබ ඉබ යනවා සුවඳ අද කනවා බඩ පිරෙන්න කියලා. හතුරා බලහා ඉන්න වරින් කන්න දෙන්නාද? ගත්තා වස ටිකක් දන්නේම නැහැ තිබ්බා පංගුවර තියා දුන්නා. බලපුවාම අහවල් පැත්තේ මස් ටික අහවල් පැත්තේ බැදපු එක ඒ ඔක්කොම තියෙනවා. බයිට් එක තියෙනවා පැත්තකින් බෝතලේ පැත්තකින් තියෙනවා ගත්තා ගෑවා බිව්වා රහට ගෑවා ඔක්කොම ගිල්ලා ගියා. ගෙදර ගියාට පස්සේ ලේවාමන යනවා. ඔකක් නිසා. ඕක වෙන්නේ එක දාලා දීලා බෑනේ. ඌ කනබොන පරිහරණය කරන ආස්වාදන දියක දාලා උඩ වහ දෙන්න. මෙන්න මේ වගේ මාර කියන වචනයක් තියෙනවා ලෝකේ. අපි හැමදාම රැවටිච්ච මාරයෙක් ඉන්නවා. පංචකාමන නැනම් ඔය කෙලෙස් මාරය. කෙලෙස් මාරය අපිට වහදින අහම ක්‍රමයකට. ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස උපායාසන මැති වස. එයා වාදීනව දෙන වස දෙන්නේ කොහොමද? ඔය කියන කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර ගොඩනගෙන ආස්වාද දැන කරමුණකට දාලා. ඒක අපි කවුරුවත් දන්නේ නැහැ බෞද්ධ වෙලා ওই ටික දකින්නකම්. ඔන්න මාර්යා වහ දෙනවා කියලා දන්නේ නැහැ. ඉතින් කනවා. කාලත් කියනවා මාර්යාට පුළුවන් මට වහ දෙන්න. මම මාර්යාට වහ දීලා මං කාලාව හොඳට කියනවා. අන්න ඒ වගේ අවස්ථා තියෙනවා මේ දැන් මාර්යා කිව්වම හිතා ඉන්නේ කොහෙවත් ඉන්න අර පෙන්නා තියෙන හැටි ඇතා පිට ඇවිදලා හිටන් හරින එක කරා කියලා. ඒක ඒක න වෙන එකනේ. එයාට තියෙනවා මාරේ. ඒ දේවපුත්‍ර මාරයාත් මාරයාට බිලිවිලා කෙලෙස් මාරයාට. ඉතින් මේ කෙලෙස් මාරය අපිට සම්බන්ධ කරලා අපි මේ ලෝකෙට ගොදුරු කරන හැටි ඔය කියන්නේ. ඉතින් මෙන්න මේ හැම ප්‍රියමනාප වස්තුවකම ඔන්න ඔය විස තියෙනවා. ඔය විසත තමයි කොටු වෙන්නේ. ඉතින් ඕක යලි යලි සීකරනකොට දකින්න පටන් ගන්නවා. ලෝකේ මනවලන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ තරම් භයානක ඒවා තවත් නැහැ. දුක්ඛම් බයට්ටේන. බයාර්ථයෙන් දුක දකින්න. දැන් දකින්නවා බයාර්ථයෙන්. හරි බයයි නෙමකක් නිසාද? සැපයි සැපයි කියලා ඒවා කණ්ඩ බයයි. කාර්නේ දැකලා එක දවසක් ලීවාම නිකිල යන්තම් ඉස්පිරිතාල කියලා ජීවිතේ වේරගත්තා නම් ඊට පස්සේ ඌ යන්නේ මගුල් ගෙදර කණ්ඩ. රහට කණ්ඩ ගිහිලා නම් විචාරිය දාන්නවා. හොඳ රහන වත් එක හදලා දීලා කන්න ලං කරලා දීලා තමයි යාළුවා ලං වෙලා වැඩේ දුන්නේ. හරි දැන් තමයි දැනගත් යාළුවන්ගේ හැටි ඔක්කොම. අන්න දැනගන්නවා. හොඳට කතා කරලා ලං වෙලා කාහන්කෝ චොකලට් ටික දුන්නේ ඕක තමයි මට උණ වැඩි. දැන් ඒකත් දන්නවා. එක එක දෙන්න ඔබි කන්න එපා කියලා අම්මා තාත්තගෙන අම්මා තාත්තට හොඳට අධ්‍යක්ීම් තියෙනවා. දුවර පුතාලා උපදෙස් දෙනවා. යන්න එපා එක එකයි කන්න. ඔය ටොපි චොකලට් ඔය කන්න යන්න එපා. ඉතින් අන්න ඒකයි කියන්නේ. ආස්වාද දෙන වස්තු ඇතුලේ තියෙන ඔන්න එකෙන් දුක් වෙන දෙන ප්‍රශ්නේ. කන්නන් මෙන් විස අඹපල රිස්සේ මන් සන්තෝෂ කර කිමපල රිස්සේ. කිමපල රිස්සේ. දැන් දැන් එයි මරුවා පසුපස්සේ ඉන් පින්මය කටයුතු නම් දැස්සේ එක පින් කරන්න කියලා කිව්වේ නමුත් ඊට වඩා ගැඹුරු පැත්තක් තියෙනවා ඉතින් පින් කරන්න කිව්වේ සාමාන්‍යයිට කුසල ඒවත් ආර්යචාර්ය මාර්ගය වඩා ගන්න එකයි ප්‍රමාදව දක්ෂ කියලා කරන්නේ ඉතින් එතකොට කන්නන් මෙන් විස අඹපල රිස්සේ මේ විස අඹ මී අඹ වගේ තියෙනව හදලා හොඳ රස අඹ ගෙඩිය ඇතුලේ තියෙනවා විස දාලා හරි ආසාවෙන් අබරහට කනවා අන්න වගේ මේ හිත සන්තෝෂ කරන දේවල් අරගෙන පංචකාමී නැති අඹ කණ්ඩේ විපා කියනවා ලෝකයේ තියෙන ආස්වාදීව කාමියෝ නෙමෙයි පුද්ගලයාගේ ඒ පිළිබඳ සංකල්පිත රාගයක් ඇද්ද? ඒ කාමයයි. බුද්ධ දේශනාව. එහෙනම් ලෝකේ තියෙන ආස්වාද නෙමෙයි කාම කියන්නේ. ওই ආස්වාදයන්ට වහල් වෙනවා. වහල් වෙලා ඒ පස්සේ හඹා යනවා. එතකොට ඇත්ත නැත්ත තේරෙන්නේ ඕන දස අකුසලයක් ඕන දුස්චරිතයක් කරන්න කැමති ආස්වාදිර වහල් වුණොත් ආස්වාදිර වහල් වුණාම තමයි යන්නර දුස්චරිතය කියලා වහල්ලා මොන දුස්චරිතයක් කරලා හරි කමක් නැහැ. ආස්වාද භුක්තිය ගත්තොත් කිව්වහම අන්න ඒකම තමයි වෙලා තියෙන්නේ වැරදි ආකල්පෙන් ලෝකෙ අල්ලගන්න විසම්බකයව වගේ වැඩක් කිව්වේ ඒකයි. එන පංචකාමී ගන්න එපා කිව්ව ඔන්න ඕකට. පංචකාමී කිව්වේ ඒ ආස්වාද දෙන වස්තු කෙරෙහි චන්දරාගයෙන් බැඳුනද? සංකල්පිත රාගයක් ඇති කරගත්තද? අන්න ඒකට කියනවා පංචකාම. මනවඩන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ලෝකේ කවදාත් තියෙනවා. ඒවා නැති කරන්න බෑ ලෝකේ. ලෝකේ හැටි ඒවා ලෝකේ ස්වභාවය. ඒවා පිළිබඳ චන්දරාගයෙන් බැඳෙන්න එපා. නේද? ඒවා පිළිබඳ සංකල්පිත රාග ගොඩනගා ගන්න එපා. ඒවේ යථාර්ථයේ තේරුම් අරගෙන මේ පැවැත්ම අවසන් වෙනකන් ඒ ඉදිරිය කටයුතු කරගන්න. ඒ කියන්නේ තිතරහට කන්න කියලාවත් කටුමැසි බුදියෙන්ට කියලාවත් ඒ අත කිලමතාන ඕගොල්ලෝ යන්න කියන එක නෙමෙයි. චන්දරාගයෙන් තොරව ලැබෙන භුක්තිය ගෙනියන්න. ඒක වටිනවා කියලා හිතන්න යන්න එපා. ඒ පස්සේ යලි යලිත් කියන හිත හිතියන්න එපා. ලැබිච්ච දෙයකින් ජීවත් වෙනවා. පෙර කරන ලද යම්කිසි ආකාරයක පුණ්‍ය ශක්තියක් ඇතනම් ඉෂ්ටප්‍රිය අරමුණු හම්බ වෙනවා. හැබැයි ඒ නිසා ඒකේ බුද්ධාමීටපත් වෙන්නවත් ඒකේ ආස්වාදයෙන් ගැලින්නවත් එපා කියලායි කියන්නේ. ඒකයි කාරණේ. ඉතින් ඒ නිසා ඒ වගේ ආස්වාදය විඳින්න දැන් ඔබ තේරුම් ගන්න නැති අය බත් පිඟානට වතුර දාගෙන කනවා. කේල් ගෙඩියයි ලුණු මිරිසයි එකට අනාගෙන කනවා. ඉතින් ඒක යථාර්ථයේ තෝරගන්න බැරි බමුණු සංකල්පයක්. ඒක බුදුරන් වහන්සේ වෙන්නපු දහමක් එහෙම නෙවෙයි. ඒ විදිහට නිවන් දකින්න බෑ. හොඳින් තේරුම් ගන්න ඕනේ රහ කියන එකයි රස තෘෂ්ණාවයි දෙක. රහ නැති කරලා රස තෘෂ්ණාව දකින්න නැති කරන්න බෑ. රස තෘෂ්ණාවේ බැඳුනහම ඒකේ තලු මර මර ඒ පස්සේ යන්න ගියොත් ඒකේ තියෙන අගුණිය දකින්න ඕනේ. එහෙමයි ඒක අයින් කරගන්නේ. ඒ චන්දරාගය දුරු කරන්න කියන එකයි පෙන්වන්නේ. චන්දරාගය කියන්නේ. ඔක පෙන්නනවා මෙහෙම දෙයක්. භික්ෂුන් වහන්සේ නමක් වඩිනවා යම් කිසි ගෙදරකට. ඒ ගෙදර කෑම හොඳට රසට හදලා ප්‍රණීතව හදලා අර භික්ෂුන් වහන්සේට දානයක් දෙනවා. දානේ හරි රසයි. උන්වහන්සේ කල්පනා කරනවා හෙටත් මෙහාට එන්න ඕනේ. මේ දාණය හොඳයි. අන්න හිතක් පහළ වුණා නම් වහාම අයින් කරන්න ඕනේ හිත. මොකක් නිසාද? දානෙ පිළිබඳ රස රසයේ පිළිබඳ සංකල්පිත රාගයක් හටගින්. ඒ සංකල්පිත රාගය මොකද්ද? යලි යලි තේ රසයේ විඳින්න ඕන කියලා අදහසක් ඇවිදිලා. ඒකට අවශ්‍ය කරන වැඩපිළිවෙල සකස් කරගන්න හෙටත් එනවා වෙදින්න. අන්න ඒකයි වෙනස. ඒ සංකල්පිත රාගය ගොඩනගන්න එපා. ඒ අදහස තියන්න එපා. රසට ලැබුණු බව ඇත්ත. ආයි එකෙන් නවත්තන්න. ඒ පස්සේ යන්න එපා. ඒක ගැටෙන්නත් එපා. ඒක ඇලෙන්නත් එපා. අන්න ඒකයි ක්‍රමී. ඒ ශරීරයට අවශ්‍ය කරන ආහාරය කර්ම වේගය අතර තමන් කර පුණ්‍ය කර්මයක් කළා නම් පෙර දන් දී ප්‍රණීතව දන් දීලා තිබුණා නම් සංසාරේ ඒ ජීවිතේ උන්වහන්සේ පැවිදි වුණා කෙලවරණකම් ප්‍රණීත ආහාර එනවා. ඒක පුණ්‍ය වේගය. සමහර ලාට මෙහෙම දෙයක් එනවා කියලා පෙන්නනවා. එහෙම දානයක් දීලා ඉවරලා පස්සේ ඉතලා ඉඳකින් මූට දුන්නට වැඩිය හොඳයි මගේ බල්ලෙකුට දුන්නා නම්. බල්ලා ගෙදර වටේ බුරබුරා ගේවල් රකින්න. ඔහොම අදහසෙන් පිලක් අයට එනවා. මේ නිකමුට දන් දුන්නට වැඩිය හොඳයි නෑ මගේ වැඩකාරයෙකුට දුන්නා නම්. මෙහෙමත් අදහස් එනවා. බුදුරන් වහන්සේ දේශනා කරලා තියෙනවා ප්‍රණීතව කණ්ඩ බොන්න හම්බෙලා කණ්ඩ හිතෙන්නේ නැති යන්නේ එහෙම අයට කියලා. පිනක් කරලා ඉවරලා පළුදු කරගත්ත අයට. ඒක හොඳක් නෙමෙයි. විපාකයක්. එක්තරා මිනිස්සෙක් හිටියා පෙර කාලෙක භික්ෂුන් වහන්සේ නමකට දානයක් දීලා. දානයක් දෙන්නෙම නැතුව හිටපු පුද්ගලෙක් ගමනක් යන්න ලැහැත්තිලා එනකොට එක්තරා භික්ෂුන් වහන්සේ නමක් එදත් වඩිනවා දැකලා. හිතුණක් දානයක් දෙන්න කියලා යන්න. ගෙදර යන කැමති නව ගෙදර ප්‍රධානී අකමැති නිසා දන් දෙන්නේ නැහැ. දෙන්න එපා දෙන්න එපා කියන එකමයි කියන්නේ. එදා කොහොම හරි ගමන යනකොට කිව්වා මෙන්න මේ හාවුදුරන්ට ওই දාන ටික දීපල්ලා කියලා යන්න ගියා. ගෙදර ඇත් බලාගෙන හිටියා කොයි වෙලාවේද එහෙම අවස්ථාවක් එන්නේ දානයක් දෙන්න හොඳට හදලා. හරි ගියන්නත් ගියානේ. දැන් ප්‍රධානිය ගිහින් හොඳට දානය හදලා දෙන්න පුළුවන් හිත අනේ ස්වාමීන් වහන්සේ වැඩෙන්න ඉක්මන් කරලා දානය හදන්නම් කියලා. ඊටා ප්‍රණීතව දානය සකස් කළා. වෙනදා වගේ නෙමෙයි හැමතැනම සුවඳයි. උන්වහන්සේට දාන පාත්‍රයට පූජා කළා. උන්වහන්සේ එතන වැළඳුනේ අරගෙන කුටියට වැඩියා. වඩනකොට මොකද කරන්නේ අර ගිය මිනිස්සේ ආපහු ආව දානි දෙන්න කියලා කිව්ව මිනිස්සයා. එනකොටම දැක්ක ඈතටම එනවා කෑම සුවඳ. මොනවා යකෝ? මං හිතුවේ නෑ මෙච්චර සුවඳ හදයි කියලා ඔය හාමුදුරුවන්ට දන් දෙන්න. ඒක දන්නේ නෑ දානින්ම දන්නේ නෑ මේ සුවඳ ගෙට ළඟ වෙන්න ළඟ වෙන්න සුවඳ වැඩි. හාමුදුරුව දානිත් අරගෙන වලදල් නැතුව දානි පාත්‍රය වල යනවා ආපහු. ඔබ හතර හම්බුණාද දානි? ලැබුණා ලැබුණා පාසක මහත්තයා. ඉතින් කිව්වා ඉස්තරේ. ඊවලම කෝ බලන්න පාත්‍රය ඇරලා බලනකොට සුවඳ හැමතැනම යනවා. එවලෙම හිතුවා අයියෝ මං කරගත් වැඩ මීට වඩා හොඳයි මගේ 16 රුපියලිය කන්න දුන්නා. උගේ වැඩක් වා ගන්න දිනුනා. ඔහොම හිතලා හද නැතුව ගියා. අර හිතවු පාපේ මොකද කරපු කිව්ව කියමනක් තිබුණා. අර දානේ දෙන්න කියලා කියපු වෙලාවේ ඒ පිනට හත් වතාවක් සක්විති සක්විති රජ වුණා. සක්‍රදේන දිලා හත් වතාවක් ඉපදිලා සක්විති රජ වෙලා හත් වතාවකුත් ඉපදුණා. ඒ පින ඔහොම ගෙවලා දැම්මා. හැබැයි යා කරපු පාපෙත් ඒකලා ආවා ළඟ ළඟ. ඊට පස්සේ මහා සිටුවරයෙක් වුණා. 80 කියලා දනිතින මහසිටුවරේ. අර පිනටම. හැබැයි වැරහැලි වෙච්ච ගොබස්කර හෙද්දකුයි ඔය ගොනේ බැඳගත්ත කරත්තකුයි අරගෙන තමයි ගමන් ගියේ. ජීවිතා ජීවිතේ තියෙනකන් කෑවේ යන්නේ නැහැ. කෑමට ගත්තේ නිවුඩු හාලේ වල් ටිකකුයි ඔය කාඩි හොද්දකුයි කාලය ගත කළේ කොච්චර තිබුණා කන්න නැතුව. කන්න හිතෙන්නේ නැහැ. ගොඩ ගහගෙන ඉඳලා මැරිලා ගියා. දෙන්න ළමයෙකුත් නැහැ. ඒකට හේතුව තියෙනවා ওই ඉස්සර තමනුත් එක්කලා හිටපු තමන්ගේ සහෝදරයෙක් හිටියා. බාප්පාගේ පුතේ. තාත්තා ඉස්සෙල්ලා හිට එයාගේ තාත්තා නැති වුණාට පස්සේ තවත් බාප්පා කෙනෙක් හිටියා අම්මට අම්මගෙන් එයාට උපන් දරුවා මෙයාගේ මල්ලි. එකුසේ උපන්නට සාත්තලා දෙන්නේ. දැන් මේ පොඩි එකා මූ ලොකු වුණොත් එහෙම මට අයිති එකකින් කොටසක් ඌටත් යනවා කියලා. ඒකත් මරලා දැම්මා. මෙන්න මේ කරපු නිසා දරුවෙක් නැතුව ගියා හිමිකම් දෙන්න කරපු අපරාධෙට. අර සිටු වස්තුව දෙන්න කෙනෙක් නැතුව ගියා. අන්තිමට අතරමඟ මහමඟ මලා එක අවස්ථාවක. වස්තුව ඔක්කොම කොසල් රජුරවන්ට හම්බ වුණා. රාජසන්තකයි. රජුරෝ රාජදූතයලා මේකගේ තියෙන එක කරව වරිලා කියලා මේක මොකද හිතන්න බෑ කවුද කියලා සිටුවරේ කියලා හිතන්න බෑ හිටපු හැටියට. ගිහිලා බලනකොට හත් දවසක් තියෙන වස්තුව ඇද්දලු හැමතැනම හොය හොය. කරත්ත ගන්න රන් හිදී. කොසල් රජුරන්ට පුදුම හිතුණා. මොනවා මේ තරම් තිබිච්ච කෝටිපතියේ මහා සිටුවරේ ඇයි මෙහෙම ජීවත් වුනේ? මේක නම් බුදුරජාණන් වහන්සේගේ අහන්නම වටිනා දෙයක් කියලා. ওই සිද්ධිය ගිහින් අහපුවා තමයි බුදුරජාණන් වහන්සේ ওই කාරණේ විග්‍රහ කරලා දේශනා කළේ. අර 16 කුල දුන්නා නම් හොඳයි කියලා ගත්ත අදහස නිසා කොච්චර ලැබුණා කණ්ඩ හිතෙන්නේ. ඒ සැපේ විඳින්න හිතෙන්නේ. ලැබුණු කාමයේ විඳින්න හිතුන්නේ අන්න ඒ වගේ අවස්ථාවල් තියෙනවා. ඒලා සියල්ලම මාර්ගඵල ලැබලා එපා වෙලා එහෙම නෙවෙයි. ඔන්නෝම ස්වභාවයක් තියෙනවා. එදා බුදුරන් වහන්සේ දේශනා කළේ ප්‍රණීතය අහ කරන්න කියන එක නෙමෙයි චන්දරාගය දුරු කරන්න. ආහාර දුරු කරන්න කිව්වේ නැහැ. ආහාරي චන්දරාගය අත්හරින්න. ඉන් තේරුම් ගන්න ආහාරේ රහ එකක්. චන්දරාගය තව එකක්. ওই දෙක දකින්න ඕන. ඒ දෙකේ වෙනස තේරුම් ගන්න ඕනේ.